නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ සාකෝ පනීසා තණ්හා කත අයියමානා පරියති කත් නිවිසමානා නිවිසති යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතංහා පයියමානා පරියති නිවිසමානා නිවිසති කිංච ලෝකේ පිය රූපං සාත රූපං ඉතිේ සාතංහා පහියමානා පහියති නිවිසමානා නිවිසති රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉතිේ සාතංහා පහියමානා පහියති නිවිසමානා නිවිසති මේ යෝගාවතර මහා සංඝ රත්නයේ අවසරයි අපි මේ අදත් ආරම්භයක් ලබා ගන්න බැලුවේ මෙතෙක් කල විතරට ප්‍රතිපත්තාන මහා සූත්‍රයේ මුල් කරගෙන පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකටයි ඒකාන්ත වශයෙන් සඳහන් කරනවා නම් 86 වෙනි ධර්ම දේශනාව. ඉතින් අපි මේ සාකාලයක් විගයට මේ පවත්වාගෙන එනකොට මේ සූත්‍රයේ මුල් කොටස් වෙන කාය අනුපස්සනා කොටස, වේදනා අනුපස්සනා කොටස, චිත්ත අනුපස්සනා කොටස, ධම්මා අනුපස්සනා කොටස කියන මේ කොටස් හතරම දැන් අපි යම් ප්‍රමාණයකට අත ගාලා තියෙනවා මුල් කොටස් තුන සම්පූර්ණ කරලා තියෙනවා ධම්මානුපස්සනාව තමයි මේ අපි මේ දැන් හැතිරෙන්නේ ඒ මුත් ඒ උපාදානස්කන්ධ පිළිබඳ නීවරණ පිළිබඳව පසු කරලා දැන් ඉන්නේ මේ සත්‍ය පබ්බේ කියන චතුරාර්ය සත්‍ය කුමක්ද කොහොමද කොහොමද ඒක අපි භාවනාවට පිටු කරගන්නේ කියන කාරණායි මේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයිනොත් අපි සති 3 4ක් කාලය අරගෙන මේ දුක්ඛ සත්‍ය පිළිබඳව යම් කිසි අපේ ශක්ති ප්‍රමාණයට වැටහීමක් ලබා ගන්න උත්සාහ කළා. ඒ සමුදය සත්‍යයත් ඒ වගේම. දුක්ඛ සත්‍ය සාමාන්‍යයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදී සූත්‍රවල ඒ වගේ මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒකමයි සඳහන් කරන්නේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ආදී වශයෙන් සංඛාරගත රෝග වෙන ජාතිය ඉපදීම ජරාව විරාපත් වීම ව්‍යාධි ලෙඩ රෝගපත් වීම මරණ අප්‍රියං හා එක්කියෝ ප්‍රියං හා දෙවෙන්වීම අන්තිම වශයෙන් ගන්නකොට පංච උපාදානස්කන්ධයම දුකයි කියන එක සාමාන්‍ය ත්‍රිපිටකයේ පිළිබඳ හැඟීමක් ඇතිවත්ෝ ආහල කියවලා දැනගෙන තියෙනවා ඒක පිළිබඳව ඇත්තට මේ බෞද්ධයන් අතර විතරක් නෙවෙයි කොයි යම්ම කොයි මිනිස්සෙකුට වුණත් හොඳ නරක තේදෙන මේ කාරණාව පිළිබඳව වාදයක් ඇත්තේ නැහැ. දුක්ඛ සත්‍ය පිළිබඳව. ඒක දුක්ඛ ආර්ය සත්‍යයක් කරගන්න තමයි මේ අපි සංඥා දෘෂ්ටික පිළිතලා මේ සරුවචන් වහන්සේ පිටිපස්සේ යමින් ශ්‍රාවකයන් විදියට ඒක ඒ පෙන්වා දෙන ආකාරයෙන් දැක ගන්න උත්සාහ කරන්නේ එහිදී නම් ඔය ආගම් අතර වෙනස්කම් කුල ගුරුකුල අතර වෙනස්කම් පවතිනවා. ඒ නිසා අපි බෞද්ධයන් වශයෙන් එහෙම නැත්නම් කියනවා නම් සම්මිය දෘෂ්ටික සාසනයක යෙදී ගත කරන්න වශයෙන් මුළු ලෝකෙම පිටලා තියෙන දුකක දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ කියන ධර්මයේ ඉඳගෙනයි මේ දුක්ඛ සත්‍ය පිළිබඳ බලන්නේ. ඒක වෙන විදිහකට කියනවා බැලිය යුත්තේ. බලන්න අපේ දෘෂ්ටි කෝණේ හදාගත යුත්තේ මේ සියල්ලම දුකක පිටලා තියෙන්නේ. එතකොට අපිට දුකක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ලේයක් තලමින් කපු යම් දෙක ගහගන්නේ අනන්න දෙයක් නෑ මේක තමයි ස්වභාවය. මොකද ඒ කල්ලාතු අපි පිට ගන්නා ගන්න ඒකට වටා ගන්න උත්සාහ කළ තියෙන නිසා. එහෙම නමුත් අපි මේ සංසාරෙන් ගෙනාවු මේ සංසාරික ගති නිසා මේ දුක නැති තරක් හොයන පුද්ගලික ව්‍යාපාරයක් හැම කෙනෙක් ළඟම තියෙනවා. හැම කෙනාම උත්සාහ කරනවා අනික් කායට වැරදුනාට මට පුළුවන් වෙයි මේ සැප තියෙන තැනක් හොයාගන්න, සැප තියෙන වෙලාවක් හොයාගන්න, සැප තියෙන උපක්‍රමයක් හොයාගන්න, සැපගෙන දෙන ගුරුවරයෙක් හොයලා දෙන්න, සැපගෙන ස්ථානයක් හොයාගන්න කියලා ඒ ප්‍රයත්නයේදී. නමුත් අය ප්‍රතිපත්ති මේ වශයෙන් මේ සියල්ලම පිළිහිලා තියෙන දුකක බව පිළිගන්නා සුළු ගතියකුත් තියෙනවා. මෙන්න මෙවැනි දෘෂ්ටියක් ඇතුවයි දක්මක් ඇතුවයි සරුවචන් වහන්සේ මේ දුක පිළිබඳව හදාාරණ ඇත්තන්ට එහි හේතුව ගැන අර දක්වා. දුක්කට හේතුව සමුදය. සමුදය තෘෂ්ණා. අර කියන විදිහට ඔය කාටත් දුක තිබුණාට මම නම් ඒ මොඩකම් කරන්නේ මම නම් හරියට නියම ක්‍රමයකට සතම හොයා ගන්නවා කියලා යම් කිසි කෙනෙක් දඟනවනම් ඒක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසාමයි. එවැනි අදහසක් පහළ වෙන්නේ තෘෂ්ණාව නිසාමයි. ඒක තමයි පු탁 යන ගතිය වෙන් වෙන්ව ව්‍යාපාර කරන. එයත් අන්න බැරි වුණාට ආදියත් අන්න බැරි වුණාට මට පුළුවන් ආදි වශයෙන් ඒ කරන්නේ තෘෂ්ණාව නිසා එනිසා දුකට හේතුව තෘෂ්ණාවයි කියනකොට එතන හොඳ තල තුනකමක් මේ රිච්ච ගතියක් අවශ්‍යයි මේ දුක පිළිබඳව හේතුව මේ ආකාරයෙන් පිළිගන්න. ඒකත් මුත්තටම දුකට හේතුව තෘෂ්ණාවයි කියලා හොඳනම පිළිගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාවට නම් වන හොඳම පිරිස තමයි යෝගාවචර පිරිස. අපි සාමාන්‍ය මේ ප්‍රතිපත්තානේ අහන ඒවා බැන බැන කතාවතා කරන ඒ උනාට තාමත් අමුදරුවන් රකිමින් ඒවා දරුවන් කටයුතු කරන ඇත්තොත් මේ තණ්හාව තෘෂ්ණාව ගැන කතා කරනවා. නමුත් ඒක සාමාන්‍ය කතාවට සීමා වෙනවා. ඒත් ඔබ ක්‍රියාත්මකව ගන්න ඉඩක් ප්‍රස්තාවක් ලබන්නේ නැහැ. ආනේ සතනෙන් දිනාගත්ත පිළිසක්. විසෝසවාගත්ත පිළිසක් තමයි මේ යෝගාවචර පිළිස කියන්නේ. ඒ අත්තු පුළුවන් තරම් මේ දුක නැති කිරීම සඳහා ඒ සමුදේ සත්‍ය තෘෂ්ණාව ඇති හැකියෙම දැක ගන්නට ආසන්නෙම දැක ගන්නට උණුුණුවේ දැක ගන්නට සජීවීව දැක ගන්නටයි මේ යෝගාවචර ජීවිතයට පිවිසෙන්නේ. ප්‍රතිපත්තාන සූත්‍රය ඒකට බොහෝම විවෘත ආරාධනයක් තියෙනවා. දුක්ඛ සත්‍ය තේරුම් ගන්න නම් නැත්නම් දුක්ඛ සත්‍ය හාත්පසින් වටහා ගන්න නම් ඒකට හේතු වෙන සමුදය සත්‍ය පිළිබඳව අහලවක් තියෙන්න. කලකලා බලලවක් තියෙන්න. ඉතින් කල්පනා කරලවක් තියෙන්න. අන්න ඒකට උදව් කරන සර්වඥන් වහන්සේ මේ කටිපට්ඨාන සූත්‍රයේ අපි මේ කලින් යොදාගත්ත පදමාලාවම යොදා ගනිමින් සාකෝපනීයතා කන්නා කත්ත උපපජ්ජමානා උපපජ්ජති කත්ත නිවිසමානා නිවිසති කියලා ප්‍රශ්නයක් මේ මේ කියනා ඒ මේ කියනා වූ තෘෂ්ණාව කොතනනම් උපදින්නේද කොතනනම් läගගන්නේ කොතනක ලැබුම් ගන්නේද නතර වී පවතින්නේද කියන ප්‍රශ්නේ අහනවා. ඊ අහනකොට මේ අපි අද ඉදිරිපත් කරගත්ත පදවලටම සමාන පදවලකින් තමයි උත්තරේ දෙන්නේ. නමුත් ඒ තැනට සුදුසු විදියට ඒක පද වචන වෙනස් කරනවා. සාකෝපනේ සා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජේ කත්ත නිවිසමානා නිවිසති. යම් ලෝකේ පිය රූපං කාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවිසති. යම් තැනක මේ ලෝකයේ ප්‍රිය ස්වභාව දෙයක් මිහිරි ස්වභාව දෙයක් තියෙනවා නම් අන්න එතන තමයි තෘෂ්ණාව ඇති වෙන්නේ. ඒ නිසා අපි මේ ජීවිතයේ පිළිබඳ අභිමතාර්ථ අපේ පරම මේ ආසාවල් බලාපොරොත්තු මම මේ මේ දේවල් කරනවා කියලා බොහොම සීලාවෙන් අපි ඇති කරගෙන හිතාගෙන ඉන්නවා නම් යම් චිත්ත රූපයක් ප්‍රිය වූ හෝ මිහිරි වූ හෝ ඒක ඒකාන්තයෙන්ම තෘෂ්ණාවෙන් තෙමිලා තෘෂ්ණාවෙන් තෙමිලාදී ඒකට අභීතව කඩාවැටීමක් තමයි මේ කරුවත් දේශනාව සඳහන් කරන්නේ යම් ලෝකේ පිය රූපං කාත රූපං එත්තේ දාතන්නා උපජ්ජමාන උපජ්ජති නිවිසමා යම් හෝ ලෝකයේ ප්‍රියමනාප දෙයක් මිහිරියන් දෙයක් ඇත්නම් එහි තමයි තෘෂ්ණාව හටගන්නේ ඒ තමයි තෘෂ්ණාව ළඟදා ඊපස්සේ ධර්මචන්නාංශේ ගෙනියනවා දිගට හරියට මිහින්තලා කන්නේ පොඩි වරේ කන ගහන තාත්තා කෙනෙක් අත දීලා ඇඟිල්ල දීලා පඩියෙන් පඩිය නාගගෙන යන්න වගේ දැන් යොමුව දෙනවා කිංච ලෝකේපිය රූපං සාතරූපං මානේ මේ કૃષ્ණාව ඇති කිරීම සඳහා මොනවද මේ ප්‍රියමනාප තත්ත්ව කියන්නේ මෙහිදී මේ දේවල් කියලා කියන්නේ චක්කුන් ලෝකේපිය රූපං සාතරූපං මේ බණහන ඔබගේ ඇහැ ඔබට ප්‍රිය ඔබට මිහිරි අන්නෝතන තමයි કૃષ્ණාව හටගන්නේ අන්නෝතන තමයි કૃષ્ණාව ළඟගෙන තියෙන්නේ මේ බණහන කන ඔබට ප්‍රියයි ඔබගේ මිහිරි රූපයක් මිහිරි ස්වභාවය කියලා දෙන දේ අන්න ඒතර තෘෂ්ණාව හට ගන්නවා නම් හට ගන්නවා පහ වෙනවා ලඟ ගන්නවා නම් ඔතනයි ලැබ ගන්නවා. නාසය, දිව, කය, මන. මෙන්න මේ හයේ තමයි ක්‍රියාපද්ධති අපේ පවතින ආයතන පවතින. මධ්‍යස්ථාන හයක් තියෙනවා එක්කෙනෙක් ප්‍රතිචාර. ඒ හයේ තමයි තෘෂ්ණාව ඇති වෙනවා නම් ඇති වෙන්නේ ලඟ ගන්නවා ලඟ ගන්නවා. ඊගාවට පෙන්නනවා මේ මේ එක එක ආයතනයකට ගොදුරු වෙන්නා වූ රූප ඇහැට ගොදුරු වෙන රූප කනට අරමුණු දෙන දෙන්නා වූ ආපාතගත වෙන්නා වූ ගොදුරු වන්නා වූ ශබ්ද විවිධාකාර ශබ්ද නාසය කුප්පන්නා වූ නාසය පිටිකවන්නා වූ නාසය ආස්වාදනය කරන්නා වූ ඒ ගඳ සුවඳ ජීව පිනවන රස මිහිර කය පීතවන ස්පර්ශය පහස හිත පිනවන හිතිවි. ධම්මා ධම්මාරම්මන. මේ සියල්ලමත් අර වාගේම සුෂ්ණාව ඇති වෙන තැන් ළඟ ගන්න තැන්. ඊගාවට මේ ඇහැට රූපයක් වටිච්චාම ඇහි යම් කිසි විදියේ දකින්න හිතක් පහළ වෙනවනම් කනට ශබ්දයක් ඇහෙන වෙලාවේදී කනේ යම් කිසි විදියක ඇහිමේ හිත පහළ වෙනවනම් නාසයේ දිවේ කයේ මනී ඒ ඒ තැන්වල හිත පහළ වෙනවනම් ඒ තේරම අපි ඉතාමත්ම ප්‍රිය වශයෙන් සලකනවා මිහිරි වශයෙන් සලකනවා මේවට පොතේ සඳහන් කරන චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනස් විඥාන. මනෝ විඥාන. මේවතර වාගෙම තෘෂ්ණාව හට ගන්න පළවෙනි පළවෙන තැන ළඟ ගන්න තැන. මේ අහත් රූපයත් ඇහි පායත. රූප දාගෙන හිතක් කියන මේ තුන එකට වෙන වේලාවදී අපි කියනවා එතන ස්පර්ශයේ තීතේ. කාණීන් කියන්නේ පස්සේ සිද්ධ වෙනවා මේ ස්පර්ශයක් සමහර ලාවට අපි අභිධර්ම දන්නේ නැහැ අපි ඔක කියෝලා නැහැ අපි ළඟ ඕක අර්ථාදර්ශව දන්නේත් නැහැ කියලා අපි කිව්වට ඒක ධර්ම ස්වභාවය තමයි යම් වෙලාවක ඇහැට රූපයක් පහළ වෙච්චාම එතන අනෙකුත් කනට නාසයට දිවට යනවා වෙනකොට හිත ඇහැට ගිහිලා රූප දක්මින් පවත්නකොට මේ ඇහැයි රූපයයි ඒ දකින්න හිතයි එකට ගමන් කරන තාකල් ඕකට තමයි ස්පර්ශය කියන්නේ. ඒකත් දැන හෝ නොදැන අපි ප්‍රිය කරන දෙයක් එතන සුෂ්ණාව ලැබ ගන්න පුළුවන් දෙයක්. මේ තුන ඇති මේ මේ පහව සිදුවෙන තාකල් අපි එහි වින්දනයක් කරනවා. චක්කු චක්කු සංපස්ස පච්චා උප්පද්දති වේදිතක්. දැන් වින්දනයක් ඇති වෙනවා එව්ව ප්‍රිය රූප සාත රූප. නැත්නම් මිහිරි ස්ථාන. මේවා තමයි කුෂ්ණාව හටගන්නේ කුෂ්ණාව läග ගන්න. මේ විදිහට බැලුවාම ඇහත් රූපයත් ඇහි පාලවෙන හිතත් එකට සමාන කරන සත්‍යය ස්පර්ශයත් එයින් පහළ වෙන වේදනා සංඥා ආදී සෑම දෙයක්ම ප්‍රිය වෙනවා අපට මිහිරි වෙනවා අපට මේ ප්‍රිය භාවය තුළ මේ මීරියාව තුළ අපි තෘෂ්ණාව පහල කර ගන්නවා එහි තෘෂ්ණාව පෝෂණය කර රැක බලා ගන්න ළඟ ගන්න මෙන්න මේක දැනගන්න නම් මේ මට්ටමට එන්න නම් අර මං කලින් කියපු කාලේ යෝගාවචර මට්ටමකට එන්න එහෙම නැත්නම් අපිට මේ රූප වලන් අපි සංචාරය කරන තාක්කල් සද්ධාහන් අපි විවිධ සංදර්ශන වලාගෙන යන තාක්කල් ගඳ සුවඳ බලන්න අපි සාල වශයෙන් විඳන් කරන තාක්කල් <clears throat> රස බැලීම සඳහා දවසේ තුන් වේල කැවිල්ලෙමින් රස මීරි බොතුන් හොයන තාක්කල් කායත පහත ප්‍රයමින් සුඛභෝගී ඥාන වාහන ආතන හොයන්න උත්සාහ කරන තාක්කල් හිතට එන සෑම හිතවිලිම මේ නිදහස් චින්තනය කියලා හිතලා මේ හිතවිලි රස බලන තාක්කල් දවල් හීනමවන තාක්කල් මේ බන අඩු ගානේ තේරුම් ගන්න උත්සාහ කරන එක දෙන්නේ නැහැ. බණක මිහියාවක් හිතෙන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ හේතු දේවල් කියලා. මොකද මේ වහන්න ගියොත් අපි මෙතෙක් කල් කරන ගියාර රූප රස වින්දනය, ශබ්ද රස වින්දනය, ගන්ධ රස වින්දනය, රස රස වින්දනය, පහස රස වින්දනය, ඔය චින්තන රස වින්දනය මොකද්දෝ විදියකට දුර්වර්ණ වෙනවා. මෙන්න මේකයි මේ යෝග ජීවිතය කියලා කියන්නේ. <clears throat> ආනේ යෝග ජීවිතයට ආපු කෙනාට දැන් මේ සර්වඥාන්සේ ගෙනාවා නතර කරපු දැන හිතියොත් හරිම භයානක තැනක්. ඊටානත්ම අනිශ්චිත තැනක්. නුරුස්නා තැනක්. ස්පාසුවක් නැති තැනක්. නමුත් මේක මෙතන ගේන්නේ හේතුවක් ඇතුව මේක කරගන්නවා. ඒ මොකද මෙන්න මේ <clears throat> අද ඉදිරිපත් කරගත්ත ධර්ම මාත්‍රිකා මතු කරන්න ඕන ඔය විදිහට පාර බාලා ගන්න වෙනවා. මේ සියලු දුක <clears throat> සංකාර හත්යාර කියන ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක ඒක මේ බෙහෙත් වලින් ගණිව කරන්න පුළුවන්වත් වෙන විදියකින් කාට හරි පවරන්න පුළුවන් දේකුත් නේ ඒකාන්තයේම සාන්දෘෂ්ටිකයි ඒකාන්තයේම Taman තනිකර වගේ කියන්න ඕනේ Taman තනිකර දෙවිද අපි මේ සමාජ ජීවී වුණාට දේශපාලන ආරක්ෂාව සැලසුවාට <clears throat> ආර්ථික මේ වශයෙන් ආරක්ෂා වෙන්න හදුවට මේ දුක් එකකටවත් මනුස්ස ඉතිහාසයේ කවමදාකවත් උත්තර හොයාගෙන නැහැ හොයන්නෙත් නැහැ ඒකේදී නමුත් අපි මේ ප්‍රයත්න නතර කරලත් නැහැ. නමුත් ධර්මයේ පෙන්නලා දෙන තියෙනවා මේ සංසාර දුක් නැත්නම් සංසාර රෝග මේ සංසාර රෝග වලට හේතුව තෘෂ්ණාව තෘෂ්ණාව පහළ වෙන්නේ කොහෙද අපි හොඳයි සපයි මිහිරි කියන තැන. එතන තමයි ළඟගෙන තියෙන්නේ. ඒක තමයි අපිට කියනකොට ඇඟට අමාරු හිතට දරා ගන්න අමාරු. නමුත් ඒකේ තියෙන කරුවචනාන්තේ කියන්නේ ඊගාව බණපදේ කියලා දෙන්නයි. ඒ මොකද යන්න වේලාවක තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ මෙන්න මේ කියාපු ස්ථානවලමයි. සාතෝ කනේසා කන්න කත්ත පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති. අනේ මේ ඒ මේ තෘෂ්ණාව කොතනද ප්‍රහාණය වෙන්නේ කොතනද නිරුද්ධ වෙන්නේ? ඒකටත් දෙන්නේ එකම උත්තරේමයි. යම් ලෝකේ තේරෝපං කාතරෝපං එත්තේ ගාතන්නා පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති යම් දෙයක් ලෝකේ ප්‍රයරූපණ පේරූපයක් නම් කාතරෝපං මේරි ස්වરૂපයක් තේනම් අන්න එතන තෘෂ්ණාව ප්‍රහාණය කරන්න පුළුවන් අන්න එතන තෘෂ්ණාව නිරුද්ධ කරන්න පුළුවන් මොකද්ද මහන්නේ මේ ප්‍රිය රූප කාතරූප කියන්නේ චක්කුන් ලෝකේ ප්‍රිය රූපං කාතරූපං මහලි ඇහැ අර කියපු චක්‍රයමයිනවටත් ඒ කියපු පදමයිනවටත් කියන්නේ ඇහැ ලෝකයේ <clears throat> ප්‍රිය ස්වභාවයි. මිහිරි ස්වභාවයි. අපි කියන්නේ ඊටාම ප්‍රේමනාප දෙයකට අපි කියන්නේ ඇහැ වාගේ කියලා. ඇහි බබා වාගේ කියලා කියනවා. ඒ තරම ප්‍රියමනාප දේවල්ට අපි ඇහැ තමයි පේන්නේ. අන්නේ ඇහි තමයි සුෂ්ණාව ප්‍රහාණය කරනවා නම් ප්‍රහාණය කරන්නේ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ ඒ මොකද එතනමයි තෘෂ්ණාව පහළ වෙනවා නම් පහළ වෙන්නේ ළඟ ගන්නවා නම් ළඟ ගන්න. ඊ ඇහ වගේම ඒ අවධාරණයෙන් ඒ වේගයෙන් කරවතනන්ද පෙන්වා දෙනවා රූපං ලෝකේ ප්‍රිය රූපං පිය රූපං ධාත රූපං ඉත්තේසා කන්නා නිරුද්ධමාන නිරුද්ධති පහියමාන පහිය. මනනේ ඇහැට ගොතුරු වෙන්නා වූ යම් රූප කොටසක් තියෙනවා නම් ලෝකේ ඒ රූප කොටස මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන තන. මේ තෘෂ්ණාව නිරුත කරන තන. යම් ආකාරයක රූප නිසා තෘෂ්ණාව ඇති කරන්න පුළුවන්ද? ඒ නිසාම එයි තෘෂ්ණාව දුරු කරන්න පුළුවන්, ප්‍රහාණය කරන්න පුළුවන්. මේ විදිහට චක්කු රූප චක්කු විඥාන චක්කු සංපස්ස යම් පිටංසං චක්කු සංපස්ස පච්චා උප්පද්දති වේදිකාන ආදි වශයෙන් ඇහ රූපය ඇහි උපදින බලන හිත මේ තුන එකට ගණන් කරන ස්පර්ශය මේ නිසා උපදින වේදනාව සංඥා වේ චේතනා ආදි වශයෙන් මේ ක්‍රියාවලිය පහළ වෙන යම් තාක් නාම රූප ධර්ම කියනවනේ ඒ සියල්ල නෙමෙයි මෙලදී. ඔන්නේ එතෙන්දි තමයි මේ අර ඉස්තර කරලා අර තෘෂ්ණා පිළිබඳව හිත නරක වෙන විදිහට හෝ කවිස්තරව Taman අතටම වැරද්ද බාර දෙන කරුවචන් වහන්සේ මේ නිරෝධ සත්‍ය විතර කරලා කියනවා මේ වැරද්ද පෙන්ලා දුන්නේ. මොකද මෙතනමයි නිවැරද්ද තියෙන්නේ. මෙතනමයි තෘෂ්ණාවේ ප්‍රහාණය තියෙන්නේ. තෘෂ්ණාව නිරුද්ධ වීම කියන නිසා ඔබ සරුවච්චයි. මේක දන්නවනේ. එහෙම නැත්නම් ඔබ සාප බලධාරී. ඔබේම ගැලවුම ඔබ ඇති. දැන් මෙතන ඒකයි මේ සූත්‍රය ඇහිීමේ සූත්‍රය සාකච්ඡා කිරීමේ මේ සූත්‍රය පිළිබඳව ප්‍රශ්න ඇහිීමේ ඇති වටිනාකම මේ කාරණාව යම් චිත්තක්ෂණයක යෝගාවචරයට හොඳට වැටහුණා නම් මේ මනුස්ස වර්ගයාට සත්ත්ව ලෝකයාට මේ මේ නැත්නම් 31 භවයේ ඉන්න යම් තාසත්ත්ව කොටාසිකට සාධාරණ වූ යාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී යම් දුක් කොටසක් තියෙනවා නම් ඒකට හේතුව සර්ව බලධාරී දෙවියෙක්ක් අල්ලපුදක මිනිස්සු අපිට අදිහූනියම් කරලාවත් එහෙම නැත්නම් ග්‍රහයෝ වැරදියට පාශිගත වෙලාවත් එහෙම නැත්නම් අපේ ගුරුවරයන්ගේ දෙමාපියන්ගේ දෝෂයක්වත් ඥානවල දෝෂයක්වත් මොකක්වත් නෙවෙයි ඒව නැතුව නෙවෙයි ඊට වඩා ගැඹුරින්ම තියෙන දේ තමයි මේ තෘෂ්ණාව. මේ තෘෂ්ණාව ඒ තරම් කැට දෙයක් වුණාට ඒ තරම්ම වද දෙන දෙයක් වුණාට මේ තෘෂ්ණාවේ දුරු වීමමයි නිවන කියන්නේ. ඒක නිසා ඉතාමත්ම සාධරයෙන් තෘෂ්ණාව ඉගෙන ගන්න වෙනවා. මෙන්න මේකයි අකමැතිම දේ අමාරුම දේ යෝගාවචරය. මේ ඇහි මේ කනේ මේ නාසයේ මේ දිවේ මේ කයේ මේ හිතේ යම් වෙලාවක තෘෂ්ණා පහළ වෙන්න පුළුවන් නම් ප්‍රිය රූපයක් මිහිරි ස්වරූපයක් ඇති වුණා නම් එතන වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ අප්‍රමාද වෙන්න ඕනේ සතිමත් වෙන්න ඕනේ එතනේ තෘෂ්ණාව ඇති වෙන හැටි මෙහෙමයි පවතින හැටි මෙහෙමයි නැති වෙන හැටි මෙහෙමයි කියලා තේරුම් ගන්නට මේක තමයි සාන්දෘෂ්ටිකත්වය කියලා කියන්නේ එතන එතන කියලා කියන්නේ ඒකයි. తත්‍ර తත්‍ර. ඒ කියන්නේ මේ චිත්තක්ෂණේ අවශ්‍ය නම් තෘෂ්ණාව ඇති කරගන්න පුළුවන් නම් අවශ්‍ය එහෙම නැත්නම් අවශ්‍ය නම් නිර්වාණය ඇති කරගන්න පුළුවන්. මෙන්න මේක ඇහෙන කොටත් සමහරවුන්ට පරක්කම් වෙනවා. මේ මොකද නිවන හොගෝ දෙනෙක් බොහෝම ඈත තියෙන මේ ලෝක වශයෙන් ගන්න බැරි අමුතු කූට ධර්මයක් කරගන්න උත්සාහ කරා. අපේ ජාතික නිදහස් පටන පවතින කාලේ ඊට කලින් අපිට හොඳකට හෝ නරකට හෝ අපේ ජාතියේට මේ විදේශ ආක්‍රමණ කිද්ද උනා. අනේ ආක්‍රමණ කාලේ විශාල වශයෙන් සංස්කෘතික වශයෙන් ආර්ථික වශයෙන් සමාජික වශයෙන් අපේ ගුණ ධර්ම සාර ධර්ම වස්තු විනාශයකට පත් කරා ඒ ඇත්තෝ. මෙන්න මේ කාලේ විශාල ගුණ පරිහානියක් සිද්ධ වුණා. විශාල මේ ආචාර්ය પરම්පරාවල බින්චාවට බිඳ වැටීමක් සිද්ධ වුණා. අපේ බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණ යුගයේ අඳුරු යුගයකට පත් වුණා. ඊට පස්සේ මේ අපේ නැතිව ගිය මේ දේවල් නැවත ලබා ගැනීම සඳහාත් එක්ක මේ නිදහස් සටනක් <clears throat> සංස්කෘතික අරගල ලංකාවේ පටන් ගත්ත බව ඉතින් ඒ කාලේ ජීවත් වෙද්දත්තෝ දැන් අසුලබ නැති නැති නැති ශාලාන අන්නේ හේතු මතු කරලා දෙන්න පටන් අරගත්තා නැවතත් අපේ මේ සාර ධර්ම කොටස් අපි මේ විදිහට බව මේ මේ ත්‍රිවිධ ශික්ෂාව සාසන රැකගන්න එකයි අපේ වැඩේ කියන එක මතු කරගෙන ඉන්න ආවට හොඳ සෝම සමීපස්ත සමීක්ෂණයක් කළොත් ඒ කල නිදහසක් නියොත් පස්සේ උගා කල්යනකන් මෙන්න මේ වගේ මේ සජීවී ධර්ම නිවන වහවා අවබෝධ කරගන්න පුළුවන් කියන අදහස ලෝකෙට ඒත්තු ගන්න උගා කල් මේක කාරණා වශයෙන් නම් උගව කෙනෙක් මේ බුද්ධ ජයන්ති කාලයෙන් පස්සේ සිදුවෙච්ච වෙනස්කම් වලදී ඒ තානත්ව ගැඹුරු මට්ටමේ ලංකාවේ මේ විදිහේ දැන් උනත් නිවන් දකින්න පුළුවන් දැන් උනත් මේ ධ්‍යාන මාර්ගඵල ලබන්න පුළුවන් කියන අදහස මුල් ගහගත්ත බවට තරණී ලේඛන කියනවා. නමුත් ජනමතයේ වශයෙන් නම් මේක ඉස්මතු උනේ හුඟක් කල් ගිහිලා වෙන විදිහකට කියනවා නම් මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනින්. එතන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඒ වගේම ඒ කියන විඥාන කය ඒ කියන ස්පර්ශ 6, ඒ කියන වේදනා 6 මේකමයි තෘෂ්ණාව කියලා කියන්නේ තෘෂ්ණාවට පදනම් වෙන්නේ මේකමයි නිවනට පදනම් වෙන්නේ කියන தત્ත්වයේ පොත්වල ලියලා තිබුණාට මොකක්ද මේකේ අර්ථය? කොහොමද මේක භාවනාවට නම් වගන්නේ කියන එක අද වාගේ විස්තර කරලා දෙන්න පුළුවන් ක්‍රියාවට නම් වන්න පුළුවන් ප්‍රතිඵල ගැන හර දක්වන්න පුළුවන් යුගයක් අපි දන්න ඉතිහාසයක් තිබුණේ නෑ. නමුත් අද මේක ඉතාමත්ම සජීව පෙන්නනවා. පෙන්වන්න උත්සාහ කරමින් කියනවා. ඒ මොකද මේ විදර්ශනා භාවනා ලෝකේ මතුවෙච්ච එකක්. එතනදී යම් ආකාරයකින් යම් අදහසකින් කරුවත් අන්නාංශයේ මේ ලෝකෙට මේ බුද්ධ කල්පය ආලෝකමත් කරමින් පහළ වුණාද උන්වහන්සේගේ පරම අදහසක් තිබුණා නම් අන්නේ අදහස දැන් මේ විදර්ශනාව තුළින් යන්තම් යන්තම් තැන් තැන් වල ටික ටික ඉක්මතු අද ලංකාවේ අවුරුදු දවස් අපිට මේ ඇහෙන ගෝසාවේ අපි දන්නවා ඔය වැඩපිළිවෙලේ කවදාකවත් මේ වගේ ගැඹුරකට අපිට හිත යොදන්න ආරාධනාවක්වත් කුරුද්දක්වත් තල්දුවක්වත් නැහැ. අපිත් අද රැළක වැටලා හිටියන අපි රැළකට අවුල. අපිත් ඇහැ ප්‍රියමනාප වස්තුවක් වශයෙන් කලකමින් කන නාසය දිව කය මන ප්‍රියමනාප වස්තු වශයෙන් කලකමින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විෂය අද ගොඩාක් වේදන් කළ ගොඩක් කාලී යොදවලා සත් තෘෂ්ණාව කැටකට වගේ පොකුරු පොකුරු වශයෙන් රහු බඳිමින් එකතු කරමින් ඉඳී ඉතිරිවා. එහෙම ලෝකයකට අද අපි මේ මේක තැනකට ලබාවිලා බණ කියනවා බණ අහනවා කියව අපි තේන්නේ මොලේ නරක වෙච්ච පිරිසක් විදියට. ඒත් ලංකාවමයි සිංහල බෞද්ධයමයි මේත් ලංකාවමයි සිංහල බෞද්ධයමයි. මෙන්න මේ දෙක වෙනස තමයි අපි මේ යෝගාවචර කම කියන්නේ. ආනි යෝගාවචරකමේ ඉඳගෙන අපි මේ තෘෂ්ණාව ඇති වෙන තනමයි නිවන ඒ තෘෂ්ණාව ඇති කිරීමෙන් හැර නිවනට අවශ්‍ය කරන වෙන අමතර දෙයක් ඇත්තේ නැත කියන එක තේරුම් ගත්තේ නැත්නම් අපි තාමත් හිතින් ඉන්නේ අර බාහිර කාම ලෝකෙම තමයි. මේක අපිට පොඩ්ඩකට හොඳට හිදු කියලා වලා ඇස් දෙක ඇරලා මේ කියන දේවල් ප්‍රතිපදේ සඳහන් වෙන කරුවත් දේශනා මැද මේ කියන දේවල් අපි දන්න සීල සමාධි ප්‍රත්‍යාවට ගැලපෙනවද? මේ දේවල් වලින් කටයුතු කරොත් අපේ ජීවිතයේ ප්‍රතිපදාවට නැඹුරු වෙනවද? ඔය කියන නිවන ලබන්න පුළුවන්ද කියන එක කල්පනා කරලා බලනවනම් අපි ඒකට කියනවා චින්තාමය ඥාන කියලා. ඒක ලොකු හදා වෙනකක් ඇති කරා. නමුත් ඒක පුද්ගල චරිතේවත් ಗುಣ ජීවිතේවත් මහ ලොකු වෙනසක් ඇති කරන්නේ නැහැ. ඔක අත්දකින්නක. ප්‍රත්‍යක්ෂයකට ලං කර ගන්න එක. නමුත් ප්‍රත්‍යක්ෂයට ලං කර ගැනීමට අහලා බලලා හිතලා කල්පනා කරලා කියන එක වාදේ. ධර්ම දේශනාකට අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ටික. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා බණින් පස්සේ එන පරියන්කයක් පාස සක්මනක් පාස අපි මේ දකින්න કૃષ્ණාව පහළ වීමට හේතු වෙන ඇහ කන දිව නාසය කය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ දේවල් කොහොමද භාවනාවක් නම් වන්නේ කොහොමද මෙතන තෘෂ්ණාව ඇති වෙන බව නම් ඒ බව දැනගන්නේ කොහොමද එතන තෘෂ්ණාව ඇති වෙනවද නැති බව දැනගන්නේ කියන එක අද්දක ගත්තොත් අර කියන සත්‍ය බණ ඇහුවට වඩා අර කියන කල්පනාවට වඩා විශාල වෙනසක් ඇති වෙනවා. එතකොට යෝග ජීවිතයේ මස්තක ප්‍රාප්ත වෙනවා. ශ්‍රමණ ධර්ම සම්පූර්ණ වුණා වෙනවා. ඒක නිසා බලමු මේ ප්‍රිය රූප සාත රූප වෙන්න පුළුවන් මේ රූප මත අපිට ගන්න පුළුවන් ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කොයි එකක් ගන්නද? අපි ගිය සතිය උත්සාහ කරා ඇහ කන නාසය දිව කය මන කියන ඉන්ද්‍රිය ධර්ම මුල් කරගෙන මේ ධර්ම දේශනාව විස්තර කරන්නේ. අද අපි ගනිමු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ හයෙන් බුද්ධ දේශනා ඉස්සෙල්ලාම සඳහන් කළ රූපේ. රූපං ලෝකේ පිය රූපං කාත රූපං එත්තේසා තන්නා විරුද්ධමානා නිරුද්ධති පහියමාන පහිය. මේ ප්‍රිය රූප වූ සාත රූප වූ නැත්නම් ප්‍රිය ස්වභාව වූ ප්‍රිය ස්වરૂප වූ මිහිරි ස්වභාව මිහිරි ස්වરૂප වූ මේ රූපයන් කෙරෙහි යම් තෘෂ්ණාවක් බැහැලා යනවනම් ප්‍රහාණය වෙලා යනවනම් මම එතන කරා. නිරුද්ධ වෙනවා නම් ඔන්න ඔතන නිරුද්ධ වෙනවා. මේකට මම මීට කලිනුත් අපි අති කරගත්ත එක සූත්‍රයක <clears throat> කොටසක් මතු කරලා දෙනවා. අපි අවධානය තවදුරටත් සාන්දෘෂ්ටික කිරීම සඳහා වර්තමානයේම එළඹ කර ගැනීම සඳහා මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ මේ සංයුත්නිකාය සඳහන් වෙන සලායතන වර්ගයේ සර්වඥාන්සේ කමට හඳෙන් ඉස්සර වෙලා මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න වලියක් අහනවා. මාළුක්‍ය පුත්‍රය උඹට අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සයන්ති යන්ති රූපයක් කවදාකවත් දැකව නැත්තම් ඒක දන්ත දකින්නුත් නෙවෙයි නෑ උඹට ඒක බලන්නත් බැරි නම් මත්තර බලන්න වෙන්නේ නැත්නම් එහෙම රූපයක් මත උඹට කෙලස් පහළ වෙන්න පුළුවන් කියලා. ඒක මම දැන් ඉතර තේරුම් ගන්න අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. දකින්නොත් නෙමෙයි දැකවත් නෑ. දැන් දකින්න ඕනකමකුත් නෑ මත්තර දකින්න වෙන්නේත් නෑ. එහෙම රූපෙක කෙලස් පහළ වෙනවා කියන්නේ. භාවනා කළ තිබුණ නමුත් මහලොකු පුත්‍ර සාන්නසේ ඍජු උත්තර දෙනවා කවදාකවත් වෙන්න බෑ ස්වාමීන් වහන්සේ. එහෙමනම් කවදාකවත් දැකලා නැති දැනට දකිමිනුත් නැති දැනට බලමිනුත් නැති මත්තර බලන්න වෙන්නේ නැති රූපයක ප්‍රිය රූප පහළ වෙන්නේ නැහැ. එවැනි රූප මත මිහිරි රූපයක් මිහිරි ස්වභාවයක් පහළ වෙන්නේ නැහැ. ප්‍රිය භාවය මිහිරි භාවය පහළ වෙන්නේ දැන් මේ දකිමින් කියන රූප මත පමණයි. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔතනයි තෘෂ්ණාව තියෙන්නේ ඔතනයි නිවන තියෙන්නේ. ඒ කියන්නේ අපි යම් චිත්තක්ෂණයක අතීතයට හිත මෙහෙවනවා නම් අනිවාර්යයෙන්ම අපි ඉන්නේ වැරදි පදනමක් මත යම් චිත්තක්ෂණයක අපි අනාගතේ හිත මෙහෙවනවා නම් අපි අනිවාර්යයෙන්ම ඉන්නේ පොරකයක් මත ඕකෙලාල්ල අදපු ගමන් අපේ මරණය සිද්ධ වෙනවා භාවනා ජීවිතේ. ඒකට හේතුව මොකද? අපි දැනගත කොච්චර කල්පනා කරන්නේ වර්තමානයේ පන්නත ආසන ප්‍රශ්නේ මාර්ගයේ පාළුගේ පුත්තේ දැකලත් නැහැ, දකිමිනුත් නැහැ, බලමිනුත් නැහැ, බලන්න වෙන්නේ නැත්නම් රූප මත කෙලස් පහල වෙනවද නැහැ. ඒ වගේ ශබ්ද මත ඒ වගේ ගඳ මත, ඒ වගේ රස මත, ඒ වගේ පහස මත, ඒ වගේ ධර්ම මත කෙලස් පහළ වෙනත නැහැ. ඉතින් යෝගාවචරයට ලොකු සාන්තියක් ඇති වෙනවා. ලොකු පහසුවක් ඇති වෙනවා. තෘෂ්ණාව නැත්තම් සංසාරේ පහළ වෙනවා නම් පහළ වෙන්නේ දැන්. නිවන පහළ වෙනවා නම් පහළ වෙන්නේ දැන්. මොකේදද? දැන් බලන්නේ රූප නම් අන්නේ රූප ටිකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ වෙලාව රූප බලන නෙවෙයි සද්ධාමි නම් ඉන්නේ. ඒක තමයි එක්ක තෘෂ්ණාව පහළ වෙන එක නැත්නම් එක්ක තෘෂ්ණාව දුරු වීම කියන නිවන පහළ වෙන. අපි ඉන්නේ ගඳ බලමින් නම් එතනයි ප්‍රශ්නේ උත්තරේ. අපි ඉන්නේ රස බලමින් නම් එතනයි ප්‍රශ්නේ උත්තරේ. අපි ඉන්නේ පහසක් ලැබමින් නම් එතනයි ප්‍රශ්නේ උත්තරේ. එතන අපි ඉන්නේ හිතවිල්ලක නම් එතනමයි ප්‍රශ්නේ තමයි උත්තරේ. ඒ නිසා ධර්ම ඉතාමත් සාන්දෘෂ්ටිකයි මේ සතිපට්ඨාන සූත්‍රය අනුව නිරෝධ සත්‍ය සාකච්ඡා කරනවා. මේ විදිහට අපි මේක වර්තමානට ගත්තොත් මේ දැන් මෙතන මම මහා කලාතුරු සූත්‍රයේ ඊට එතන ඉඳලා පෙන්ලා දෙනවා පහර දික් වෙන හැටි. රූපං ලෝක මේසු රූපං භික්කවේ අපස්සං අජානං යතාවූත. දිගර චක්‍රයක් යන රූපං චක්කුන් ලෝකේ අජානං අපස්සං යතාවූත. රූපං ලෝකේ අජානං අපස්සං යතාවූත. චක්කු විඥානං ලෝකේ අපස්සං අජානං යතාවූත. චක්කු සම්පස්සං යම් පිටං චක්කු සම්පස්ස පත්‍ය වේදිතං ආදි වශයෙන් අර කලින් කියපු ලයිස්තුවම මේ අතුරු වශයෙන් කියලා සර්වචන් වාස්තු මතක් කරනවා යම් කිසි කෙනෙක් මේ ඇහ හෝ රූපය හෝ ඒ සහේ පහළ වෙන හිත හෝ ඒ මත පහස හෝ ඒ මත පහළ වෙන වේදනා මත හෝ ඇති හැටි නොදන්නව නම් අනිවාර්යම රූපේ පිළිබඳව ප්‍රියභාවය හිතයට ගන්න. අනිවාර්යයෙන් දකින්න රූප පිළිබඳව ප්‍රියභාවයක් හිත ගන්න. අනිවාර්යයෙන් මේ පහළ වෙන රූප දකින්න හිත පිළිබඳව ප්‍රියභාවයක් හිතට ගන්න. අනිවාර්යයෙන්ම ඊයින් පහළ වෙන ස්පර්ශය පිළිබඳව දැන හොන දැන වූ මේක මගේ මේක මම මේක මට හොඳයි මට විතරයි මේක උනේ ආදි වශයෙන් බාර ගන්න. ඒ ඇති වෙන වේදනාව වින්දනය අනිවාර්යයෙන්ම ප්‍රිය වාගේ භාගයක් විදිහට පාර ගන්න. මේකද කියනවා අපි කැලේක ඇවිදිනවා. පිටසක් එක්ක වෙන්න පුළුවන් තනියම වෙන්න පුළුවන්. ඇවිදපුවාම දැක්කේ නැති જાති මලක් දකින්න. මරක් දැක්කට පස්සේ අපි බොහොම ආශාවෙන් ළඟ ඉන්න කට්ටියට කතා කරලා කියන මෙන්න මෙන්න මෙන්න තාලුත් ಜಾති මලක් බලා ගන්න. ඒ නැත්නම් අපි ඒකේ චිත්‍රපටිගත කරගන්න. ඡායාරූපගත කරගන්න. මේක ලේකට කියනවා ඒක මා දුතු මල. මේ මලේ තියෙන විශේෂත්වය මොකද්ද? ලෝකේ කවුරුත් නැගෙන මම දැක්කේ. ඒ නිසා මේ මල මට ප්‍රිය රූපයි. මේ මල මට මිහිරි ආකාරයි. ඒ මොකද මම දැක්ක මල. මේ තර විදියට අප මේ ලෝකේ තියෙන ඕනෙම හොඳ හෝ වේවා නරක වේවා මට සම්බන්ධ වෙච්ච ගමන් ඒක දරුවචන ධාතු මට්ටමටපත් වෙනවා අනුන්ලකම දේවල් ඉස්සර ලොකු නෑ මා දුටු දැක්ක මා දැක්ක මා අත ගහපු මා රස විඳපු දේවල් උතුම විදිහට අපි දින පොත්වල ලියාගෙන ගරු කරන්නේ මොකද්ද ඒ සෑම කුණු කන්දලයක්ම අපිට පේන්නේ ප්‍රිය රූප සාත රූපතාවය ඒක දරුවචන දේශනා සඳහන් කරන්නේ කෘෂ්ණාවේ తත්‍ර తත්‍රාවි නන්දනී යම් තැනකද ඉන්නේ ඌ ඒකට ඇලෙනවා අපායට ගිය සතා අපායට ඇලෙනවා අපිට පේන ওই තිරසං අපායේ හැම සතෙක්ම මැරෙන්න කැමතියි ඒ මොකද ඒ තිරසං භවතුන් ඇලිලා ජීවත් වෙන්නේ ඒ වගේම ඉතාම දුකී දුප්පත් මිනිස්සෙක් ළඟට ගිහලා කඩුවක් අරගෙන මරන්නලා හැස්සෙන් උඹ ඉන්නේ ඉතාමත් දුකී දුප්පත් අත්තර උඹ මැරෙනොත් පිටට හොඳ නැහැ කියලා දුකී දුප්පත් උනාට කමන්නේ මරන්න කැමතියි රජකප ලැබලා තියෙනවා ඔබට දේව සභාවට එන මේ රාජ සභාවට අරපන් මරන්නම් කිව්වොත් කතා කරන්න. මොන දේ හරි කවන්නේ ඉතරට ආපු දේ බදා ගන්න ගතිය තත්ත තත්තාවි නන්දනීය කොල්ල බබාලා. මේ නිසා ඇහැ ගැන දන්නේ නැත්නම් ඇහැ ගැන හරියට අහලා නැත්නම් අනිවාර්යයෙන්ම හැට ප්‍රේම කරනවා. රූප ගැන හරියට දන්නේ නැත්නම් රූප ගැන හරියට අහලා නැත්නම් අනිවාර්යයෙන්ම රූප පිළිබඳව අපි ලොකු මාන්නයක් ඇති කරගන්නවා. මෙන්න මෙතන තමයි මේ පංච උපාදානස්කන්ධය ගොනු වෙන තැන. මේ සාරජන භාවයේ රැඳෙන බව අද ගන්න බති නිසා මෙන්න මෙතන පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡ. රස්සීමකට යනවා. එකතු භාවයකට යනවා ගොනුවකට යනවා. හැම චිත්තක්ෂණයකම ඇහැගෙන හැඟීමක් නැතුව රූපය ගැන හැඟීමක් නැතුව ඇහි පහළ වෙන හිත ගැන හැඟීමක් නැතුව එහි පහළ වෙන ස්පර්ශය ගැන හැඟීමක් නැතුව වේදනාව ගැන හැඟීමක් නැතුව ගත කරන සෑම චිත්තක්ෂණයකම මේ වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රේමණීය භාවයක් සහරජන ස්වරූපයක් ඇලෙන ගතියක් ඒක මනුස්ස භාවය සත්ත්ව ස්වභාවය සංකාරික ගතිය ඒ නිසා මේ පුද්ගලයා එයි ඇලෙනවා යන්න වෙලාවක මේ බණ අහලා ධර්ම සාකච්ඡා කරලා සරුවචනන්සේ පෙන්ලා කියලා කියන විදිහට ඇහැ කියන්නේ දුක්ඛ සත්‍ය, රූපය කියන්නේ දුක්ඛ සත්‍ය, ඇහි ඇතිවෙන හිත දුක්ඛ සත්‍ය ආදී වශයෙන් මේක පිළිබඳව ඇති හැටි දැකගන්න. ඇහැ කියන්නේ මොනවාක්වත් නෙවෙයි නිකන් කැමරාවක් වගේ දෙයක්. ඒකට පුළුවන් රූපයක් ආවම මේක අල්ලගන්න එක විතරයි. හොඳ නරක බලන්න තාක්කත් මොනම දෙයක් කරන්න පුළුවන් ශක්තියක් ඇහි නැහැ. නිකන් යකඩෙන් හදපු නිශ්චල ඡායා කැමරාවක් වගේ. දිගට බලනවනම් වීඩියෝ කැමරාවක් වගේ. එච්චරයි. රූපවලට තියෙන්නේ කවදාකවත් රූපෙකින් කන අවදි කරන්න බෑ. නාසය අවදි කරන්න බෑ. දිව අවදි කරන්න බෑ. කය අවදි කරන්න බෑ. මන අවදි කරන්න බෑ. රූපයට කුප්පන්න පුළුවන් ඇහැ පමණයි. සමහරු ලස්සන රූප වලට කට අරගෙන බලනවා. ඒක වෙන කතාවක්. මොකද රූපෙන් කිපෙන්නේ රූපයෙන් රජ්‍යණය කරන්නේ රංජනය කරන්නේ ඇහැ පමණයි. නිසා රූපේ තියෙන එක සීමිත ශක්ති ප්‍රදේශයක්. රූප කියලා කියන්නේ ශක්ති. ශබ්ද කියලා කියන්නේ ශක්ති ප්‍රදේශයක්. ගන්ධ රස ස්පර්ශ ධර්ම දුන ඔක්කොම ශක්ති. මේ ශක්තිය වල තියෙනවා ඒ ඒ තැන් කුප්පන්න පුළුවන් ගැතියක්. ඉන් එහාට යන්න ගියාට ඒව අවලංගුයි. ආනිවදින අනාත්ම කොටසක් මේ රූප වල තියෙන. ආනේ බව අහලා හෝ සාකච්ඡා කරලා හෝ භාවනාවෙන් දැනගෙන තියෙනවා නම් අන්නේ බුද්ධිලගේ අර යථාභූත ඥානෙ ඒ ඥානම් පස්සෙන් යථාභූතං දැනගෙන දැකගෙන ඇති ඇති. එහෙමනම් පේන්න පටන් අර ගන්නවා මේකේ මේ චිත්ත මේ කැමරාවට ඉදිරිපත් වෙච්ච ආලෝක ධාරාවක් ඒ කැමරාවේ රූපගත වීම සඳහා මම එක්වත් කරන කෙනෙක්වත් මොනවාක්වත් ඕන කරන්නේ කැමරාවේ රූපෝලයි ඒ ක්‍රියාපටිලේ හැටි. ඒවා නිකන් රූපයි. ඒවා නිකන් අනාත්ම දේවල්. ඒවනේ තමයි ඇහැට රූපයක් මත වෙනකොට ඒ දකින්න රූපයේ ශක්ති විශේෂයක් ඇර කවදාකවත් ඉතිරි ස්වභාවයක් නැහැ. කවදාකවත් ඒ රූපේ හොඳ නරක කියලා දෙයක් නැහැ. කවදාකවත් ඒ රූපේ ලොකුුන්ති කියලා දෙයක් නැහැ. ඒක තියෙන ශක්ති විශේෂයක් අපි තමයි මෙවට අපේ අම්මලා තාත්තලා අපිට කියපු කාලෙට භෞතික විද්‍යාඥයන්ට පෙන්ලා දෙන කාලෙට මේ රූපේ හොඳයි මේ රූපේ නරකයි මේක ස්ත්‍රී මේක පුරුෂ මේක ලං කර ගන්න ඕනේ මේක දුරු කර ගන්න ඕනේ මේක රාම කරලා පිටි එල්ල ගන්න ඕනේ මේක කඩලා කුඩු කරලා විසි කරන්න ඕනේ පුච්චන්න ඕන ආදි වශයෙන් අර ශක්තියට පණ දෙනවා පණ දීලා ඒක කනලා කණ්ඩහනකොට ඉතින් කෑගහනවා මේ රූප විසින් අපි කුප්පනවා මේ රූප විසින් අපි අවුස්සනවා ආදි වශයෙන් අපිම තමයි පණ දීලා පණ දුන්නා පස්සේ ඒව අපිව කාලා මෙන්න මේ තරම් ප්‍රෝරාවක් මෙන්න මේ තරම් ණයක් මේ තරම් කැඹිරිල්ලක් මෙන්න මේ තරම් විදිය වෙනසක් මේ තරම් විදිය එළීමක් මේ තරම් විදිය දුකක් මේ රූප කියන්නේ කියලා දැනගන්නවනම් ඒකට කියනවා රූපං ඥානම්පස්සං යථාභූතං ඇත්ත ඇති ඇති රූප දැක්කයි කියලා. එහෙම වුණා නම් එහෙම වෙන්න නම් එහෙම වෙනවා නම් අර රූප පිළිබඳව අර කියන විදිහට සමූහ වශයෙන් ඇලෙන ගතිය එන්නේ නැහැ. නසාරජ්‍යටි ඒක ඇලෙන්නේ නැහැ ඒක බැඳෙන්නේ. නමුත් මේ කවුවම්ම කවදාකවත් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. රූපයක් දකිනකොට ඒ රූපය පිළිබඳව රංජනය කිරීම ආකර්ෂණය වෙන ගතිය ඇලෙන බැඳෙන ගතිය නතර වීම කවදාකවත් ඉබේ සිදු වෙන්නේ නැහැ ඉබේ නෙවෙයි උත්සාහ කරත් ඕ කල් ගන්නවා ඒක ඇති වෙනවා මෙන්න මේ උත්සාහයට තමයි අපි ඒ දකින්න වෙලාවේදී දකින්න බව මෙනෙහි කරන්න කියන්නේ එතන සතිය පිටවනවා කියන්නේ. සතිය පිටවනකොට එක්ක අපි නම් මේ ඇහැ පිළිබඳ හෝ අවබෝධය අපිට පහළ වෙනවා. නැත්නම් කනින් නෙවෙයි මේ විදිහේ ජීවත් වෙන්නේ, නාසයෙන් නෙවෙයි කියන්නේ ඇහි. ඇහි මගේ හිත කියන්නේ කියලා හෝ අපට වැටහෙයි. එහෙම නැත්නම් ඒ ඇහැ ඉද්දන, ඇහැ කිසිකවන, ඇහැ කුප්පන, ඇහැට ආපాతගත වෙච්ච රූපේ මගේ හිත කියන්නේ කියලා හෝ වැටහෙයි. අන්නේ වැටීම මේ සියලු ධර්ම අවබෝධ වීමේ ප්‍රත්‍යක්ෂ වීමේ පළවෙනිම දොරටුව. උදාහරණයක් වශයෙන් අපි කියනවා නම් අපි සක්මන් කරනවා සක්මනේ වැලි මළුවටයි අපි හිත යොදාගන්නේ. තමන් මේ උස ප්‍රමාණය තරම් ඈතකින් විය දණ්ඩක් පමණ ඈතකින් වැලි මළුව බලාගෙන දක්වන වම දක්වන වම ඉතින් ඔය සක්මන් කරලා පුරුද්දක් ගන්න ටික වෙලාවකට හොඳට නිමග්න වෙනවා. හොඳට ඒ සක්මනේ දක්වන වෙලාව අත්දැකීම වම අත්දැකීම වෙන් කරලා එහිම කයින් පිටතට හිත නොගොයි වර්තමානයේ හිත පිටතට නොපැන යනකොට අපි හිතමු කෙනෙක් යනවා පේනවා. අර සක්මනේ තිබුණ හිත කැඩිලා අර යන කෙනාගේ රූපෙට ඇදෙනවා. මෙතන කියනවා චෛතික නියාම ධර්මයක් චිත්ත නියාමයේ ඒ අනුව තමයි මේ සක්මනේ නිමක්ම වෙලා තිබුණ හිත අර බලන පැත්තට කැඩේ. ඔබ සිංහලේ අපි කියන්නේ ඉස්සල්ලාම අපි සුද දකිනවා කියන්නේ. අපිට දෙන්න ඉස්සියාවද දුරු දෙද්ද වමේ පිට දකුණට යනවද නතර වෙලාද මොකුත් වෙන්නේ සුබ ගතිය. නමුත් අපි සක්මන් කරන පිළිබඳව ගෞරවයක් නැතුව එහෙම නැත්නම් දකින දකින රූප පිළිබඳව ඇදී යන විදිහේ මුත්ත සතිය ජීවිතවමු සතියින් තොරව ඒ රූපේ දිහා නැවත හිත මෙහෙවුවොත් අපිට පේනවා මේ යන රූපේ ස්ත්‍රියවට පුරුෂයට වමේ සිට දකුණට දකුණ සිට වමටද ප්‍රියද ලං වෙනවද ඈත් වෙනවද කියලා දෙවෙනි මෙහෙවීම සමගම ඒ මනෝවිඥාන චිත්ත වීති දුවන්න දුවන්න ඒක පිළිබඳව සටහන් ආකාර ගන්න පටන් ගන්නවා. ආනෝතනින් යාර තමයි මේ රංජනයේ සිද්ධ වෙන්නේ මේ ප්‍රේමනාප භාව පහළ වෙන්නේ. ඒකට අපි අර රූපේ සුද දැක්කපු ගමන මේක බලන්න ඕනෑ කියන චේතනාවෙන් පස්සේ තමයි ඒක පිළිබඳව විනිශ්චයක් ඒක පිළිබඳව රූප සටහන් අපිට පේන්නේ. ඒක නිසා මේ චේතනාන් විහාට දිගටම කර්ම රැස් වෙනවා. අර සුද්ධ දකින්නකොටම අපිට මෙනෙහි කරගන්න පුළුවන් වුණා නම් සක්මනේ හිත පිට කැඩුනා දැන් දකින්නවා පේනවා කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් අපිට අවස්ථාවක් තියෙනවා නැවත සක්මනට හිත යොදා. එහෙම මේ දකින්නකොට මෙනෙහි කරගන්න ශක්තියක් නැතිනම් අනිවාර්යයෙන්ම සක්මනේ තිබුණ නිමක් වෙච්ච හිත වෙනුවට රූප දකින හිත ජයගන්නවා. හිත පිට යනවා ඊට පස්සේ රූපේ ස්ත්‍රී පුරුෂ භාව ලං වෙන දුරස් වෙන බව වෛර මිත්‍ර භාව හොඳ නරක භව වර්ණ సంతාන සතාන් කියන්ගෙන අනුව්‍යංජන තේරම දිගේ යන්නේ මෙන්න මේ රංජනයත් එක්ක. විකතෝම උපාදාන ස්කන්ධ පහ පාඩු. රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ. ඒ බුද්ධලේ ඉන්නහට අර සක්මන් කර පිටු යෝගාවන්තය නෙවෙයි. දැන් රූප බලන්නේ. ඒ විතරක් නෙවෙයි රූපේ নিমগ্ন වෙච්ච කෙනෙක්. හරියට පැණි හැටියට වැඩිච්ච ඇඹලෙක් වාගේ තව ටිකකින් ඔය පැණි හැලියම ගිහිල්ලා අඹලියා නැහැ. ඒ මොකද භාවනාවෙන් හිත කැඩිලා ගත්ත අරමුණේ ඒ තරම්ම අපි නිමග්න වෙනවා. ඒකල අපි කල්පනා කරන් සිට දින හොඳ වෙලාවට මම මේක දැක්කේ අනිත් කටිය දැක්කන්න බැරිුණා නම් මම විතරයි මේක දැක්කේ හොඳ වෙලාව කියලා අපි අර දැකපු දේ පිළිබඳව සමහරලාට මෝඩකමට කොතුන්නකුත් පළවලා. ආ මේ විදිහට දකින රූපය පිළිබඳව යථා භූතයක් නැත්නම් මේක ඇති හැටි මේකේ දැකීම දැනීම නැත්නම් ඒ රූපයට ඇදෙන ගතිය අනිවාර්ය දෙයක්. අරමුණෙන් අරමුණට හිත පනින ගතිය සර්වඥාන්සේ පෙන්ලා දෙන මේ පිස්සු ඇවිත් වඳුරෙක් වාගේ. ඇත්තට වඳුරෙක් නෙමෙයි රිලෙවෙක් වාගේ. උදු මොනවාක්වත් චලනයක් කරනකොට මේ එහා පැයෙන් පයින් දින තැන දකින්නත් එකම පැනලා. ආ ඒකේ උට කල්පනා කර වෙන්න දෙයක්වත් මොනවාක්වත් නැහැ මේ අතාරින්නේ එහා පැත්ත ගැන හිතලා නෙමෙයි. පැන්න පැනුවා එහා පැත්ත අල්ලගත්ත දැකීම පමණක් ඇති. ආන් මේ වගේ අපේ හිත ඒ තරම්ම යොසුලයි ආන අතරමැදල සතිය පිටව ගන්න පුළුවන් නම් මම සක්මන් කරමින් ඉන්නේ මට දැන් රූපයක් පේනවා පේනවා පේනවා හෝ දකින්නවා දකින්නවා හෝ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ තෘෂ්ණාව පහළ වෙන පිළිබඳ යාන්ත්‍රණය හෝ එහෙම නැත්නම් ආරක්ෂාකාරී සක්මනට නැවත හිත යොදා ගන්න පුළුවන් අවස්ථාව හෝ රැකේ. එහෙම නැත්නම් මේ පුද්ගලයා විගතෝම චෝදනා කරන මේ භාවනා මධ්‍යස්ථානේ ඕන නැති රූප කියලා. මට භාවනා කරන්න බෑ. ඉතින් ඒකට අර කැකිලි රජුගම නඩු තීන්දුව තමයි ඔක්කොමලා එක කියලා ඒ යෝගාවචරයගේ ඇහැ සංවර කර ගැනීම පිළිබඳව කටයුත්ත පැත්තකට කියලා මේකේ රූප පිළිබඳ විවස්ථාහර. එහෙම නැත්නම් කවුරු හරි අර කැකිලි රජුගමගේ තීන්දුව වගේ බඩ මහත් තම්බි කෙනෙක් ගෙනල්ලා අතාර කියලා පාගවල සියල්ල සතුටින් සමාප්ත කරනවා. එතකොට ලෝකයක් සම්බන්ධයි, සමාජ ධර්ම සම්බන්ධයි, දේශපාලන සම්බන්ධයි, ආර්ථික සම්බන්ධයි හැම පැත්තෙම අහු වෙනවා. මේ සර්වඥාන්ත මෙතනදී පෙන්වන්නේ ඒ තේරම පටන් ගන්න ඉතාම කුඩා බීජයකින් මේ රූප පිළිබඳව ඇති හැටි නොදැනීම සහ නොදැකීම නිසා මේ රූප පිළිබඳ විනිශ්චය කරනවා. යම් වෙලාවක ඇති හැටි දකිනවනම් කවදාකවත් මේ රූප පිළිබඳව ඇලෙන බැඳෙන ගතිය නෙවෙයි මේ රූප නිසාමයි මම සංසාරේ බැඳෙන්නේ කියලා ඒක පිළිබඳව අට්ඨියති හරායති දෙගුච්ඡති. ඒක දුකක් වශයෙන් සාකරනවා. පිළිමක් වශයෙන් සාකරනවා. පිළිකුලක් වශයෙන් සාකරනවා. එහෙමයි ඒක එක්කමන්නහකට සාකරනවා. අන්න එහෙම රූපයක් දකින්නකොටම මගේ හක්මනේ කරනවා. මේ රූපේ නිසා මට බාධා වුණා. ඒ නිසා මම මේක හිතට වත් ගන්න ඕන සතිය පිහිටව ගන්න අප්‍රමාද වෙන්න ඕනේ කියලා කියනවනම් සර්වචන සඳහන් කරන එතන පංච උපාදානස්කන්ධයන්ගේ පහළ වීමක් සිදු වෙනවා. අපචයන් ගන්න. ඒවා විසිරලා යන්න ගන්න. නැවතත් හිත අර ආරක්ෂාකාරී සීල සමාධි ප්‍රඥා වඩන සක්මන්ට හිත ගන්න පුළුවන් තත්ත්වයක්. ආනේ විදියට ඒ රූප විෂයේ, ශබ්ද විෂයේ, ගන්ධ විෂයේ, රස විෂයේ, ස්පර්ශ විෂයේ, ධර්ම විෂයේ එන එන දේ මෙනෙහි කරගෙන යනවන්නම් මෙතනදී මේ නිවන නැත්තම් මේ නිරෝධයේ පිළිබඳව අතුවා වෙන ලක්ෂණ රසපච්චපට්ඨාන පදත්තාන පුදුම විදිහට ගැලපෙන්න පටන් ගන්නවා. නිවන පෙන්වන්නේ සම්ති රසං නිබ්බා. සම්ති ලක්ෂණ නිබ්බා. නිවන ඇති වෙන්න පටන් ගන්නකොට සංකාරයෙන් කැඩිලා නිවන පැත්තට යනකොටම කාන්ති ලක්ෂණය පේනවා. ඒකෙන් කියන්නේ අහත රූපයක් කනට සාධ්‍යයක් ආදී මොනම සංසිද්ධියක් නෙදාවෝ අපි ප්‍රමාද නම් සතිය නැත්තම් ඒක කැම්බැල්ලයක් තමයි. අවුලක් තමයි. කනස්සල්ලක් තමයි. සාන්තියක් නෑ. කුප්පණ ගතිය තමයි පාළුව. කුප්පණ ගතිය කොතන පාළුවනත් අපි හිතා ගන්නවා මෙතන පංච උපාදානස්කන්ධය උපචාන් ගච්ඡanti පංච උපාදානස්කන්ධය ගොනු වෙනවා පිටු වෙනවා සංඛාරය හැදේ. ඇලීමක් දැකීමක් පාසා තමන් අර ගිනිය ගෙනගිය සක්මණේ පැවතිච්ච සාන්ත ගතිය දිගටම පවත්වන්න පුළුවන් විදිහට දකින අහන දේ මෙනෙහි කරමින් සක්මණේ මෙහිට පවත්වන්න පුළුවන් එන්නේ එන්නේ එන්නේ සක්මණ සාන්ත රසයටපත් වෙනවා. සාන්ත ගතියටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පරියන්කේ ඉන්නකොට පින්දීම හැකලින් බලන ආශ්‍රාද ප්‍රසආස දෙක බලන මේ බල බල හින්දි ශබ්දය. එහෙම නැත්නම් හිතට රූප පේනවා. එහෙම නැත්නම් වේදනා දැනෙනවා. ඒ සේරම දේවල් පිළිබඳව අපිට පුළුවන් නම් මෙන්න දැන් සබ්දයක් ආවා මෙන්න රූපයක් දැක්කා මෙන්න වේදනාවක් ආවා කියලා එන්නකොටම මෙනේ කරන්න එහෙම නැත්නම් අපි කියන විදිහට නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාවෙදී කඩා ගන්න පුළුවන් නම් ඒ නියපොත්තෙන් කරනවා කියන එක අදහස් කරන්නේ අරමුණ මතුවෙනවා සහ සමගම කියනවා අරමුණ මතුවලා එක චිත්තක්ෂණයක් පවුනොත් හයි වෙනවා අරමුණු මතුවෙනවා තම සමග මේක හරි මෙලෙ හරි මුරුතොයි හරි උණුසුයි යකඩ පාරන්න වල රත් වෙච්ච වෙලා. ඒ වගේ තමයි අපි පින්දීම ඇතිලිව ආනාපානය කරගෙන ඉන්නකොට බාහිර අරමුණක් එනවා නම් ඒ ගෙන ගිය අරමුණේ සාන්තිය දිගට පවත්වා එන බාහිර අරමුණ වහාම දැනගන්න ඕනේ එක චිත්තක්ෂණයක්වත් අරමුණට ඉඳ නොතබා. හරියට ආයුධයකොත් අතේ කියන දුවන හොරේ බදලා තනලා බදාගෙන නතර කරගත්තා වගේ. ආය හොරාට හෙල්ලෙන්න දෙන්න කිසි කිසි අල්ලගත්තා වගේ ඒක එතනම අල්ලගන්න පුළුවන් නම් මේකට තමයි බුද්ධ ආගමේ අප්‍රමාදී ප්‍රමාද වුණොත් හොරාට අසාධාර්ණයට වැරද්දට ජය වෙනවා අප්‍රමාද වුණොත් සාන්ති රසයට දැනෙනවා ඒ නිසා සම්ති රසං නිබ්බාන සම්ති ලක්ෂණ නිබ්බාන සාන්ති ලක්ෂණ කියන නිවන මේක නිවන් දකින්න ඉස්සෙල්ලාම භාවනා සාර්ථක වෙනකොට යෝගාවචරයට වැටෙනවා පරියන්ක වෙලා ඉඳී ඉඳ අරමුණෙන් නම් ප්‍රධාන අරමුණෙන් නම් තියෙන්නේ එන්නේ එන්න සාර්ථක ඒ වගේම තමයි අච්චුති රසං කියලා රසයක් වෙනවා. කවදාකවත් ඒ රසය Taman බහැරකොට යන්නේ නෑ. සමහරලාගේ ඉස්ලාම් භාවනා වායකට වාඩි වෙච්ච නැත්නම් මේක සමාහපෙට සාමාන්‍ය දකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා හොඳටම දන්න දෙයක් තමයි මේ සතිය පිළිටුවාගෙන ටික කාලයක් මූල කර්මස්ථානයේ වැඩ කරන්න පටන් ගත්ත කෙනාට අවස්ථාවක් එනවා මූල කර්මස්ථානයේ ඒ ආස්වාස ප්‍රසාද වේවා නැත්නම් පිළිම හැකලි වේවා බලනකොට මේ බලද්දීම සද්ද ඇහෙනවා. ඒ බලද්දීම ඇඟේ වේදනා දැනෙනවා. ඒ බලද්දීම හිතවිලි පහළ වෙනවා. නමුත් අරමුණ සම්පූර්ණයෙන්ම ගිලෙන්නේ. අරමුණේ ඉන්න ගමන් ඒව ඇවිල්ලා පැත්තකින් යන බව දැක ගන්න පුළුවන් අරමුණ චුති වෙන්නේ. චුත වෙලා යන්නේ. ආනෙකට කියන අච්චුති ලක්ෂණ. ඒක සතිය දියුණු පවුන වෙන බවට ලකුණක්. ඉස්සල ඉස්සල මූල කර්මස්ථානේ බාහිර අරමුණක් ආපු ගමන් සම්පූර්ණ වීදුරු බඩුවක් ඇරලා යන්න වගේ කුඩු කුඩු වෙලා යනවා. ඔව් පහුවෙනකොට කියනවා නෑ එහෙම දෙයක් නෑ. මූල කර්මස්ථානේ පවතිද්දීම මේ බාහිර දේවල් ඇවිල්ලා සතු කරලා බලලා යනවා. නමුත් ඒ එන දේවල් වලට හිත යොදනවා වෙනුවට මූල කර්මස්ථානේ ඇදහිල්ලෙන් දිගට කරගෙන යනවා තමයි තේරෙනවා. අයියා මේක කියනවා. චුත වෙන්නේ නැහැ. අච්චුති ගතියක් කියනවා. ඒ මොකද අපි දැනගත්තත් නොදැනගත්තත් හුස්ම දිග වෙනවා. අපි දැනගත්තත් නොදැනගත්තත් තින්දීම ඇත්තේ මාතු ජීවිතේ නඩත්තු කරන්න බෑ. එහෙම දේවල් තමයි අරමුණට අල්ලලා තියෙන්නේ. එනමුත් අපි හිතන්නේ බාහිර දෙයක් ආපු ගමන් මේක අකාමකා දැක්කා. ඒ තමයි භාවනාවේ නුපුහුදුණු කෙන. මුදුනට දක්ෂ කෙනා දන්නවා තමන් සූරණන් ඒ ආකාරයෙන් බලන්න දන්නවනම් මූල කර්මස්ථානයේ පවතිද්දීම තවත් අරමුණු මේ මේ වේදිකාවෙම රඟ දක්වන්න පුළුවන්. ඒ තිරයේම ජවනික හතරක් පහක් තියෙන පුළුවන්. මෙන්න මේකට හේතුව මේ ඇති වෙච්ච මූල කර්මස්ථානයේ ඇති වෙච්ච මේ මූලික රසය චුත වෙන එකක් නෙවෙයි. නමුත් අපි අර අපේම තියෙන අඩුපාඩුකම් ගැන හිතන නිසා අපි ගැන අව탁සිරුවක් කරන නිසා අපි තම මූල කර්මස්ථානෙන් කැඩුනා. මූල කර්ම සම්පූර්ණම නැතුණා එහෙනම් කොහොමද නැත්තම් මට සබ්දයක් આવුනේ නැත්තම් කොහොමද මට වේදනාවක් ආවේ නැත්තම් කොහොමද මට හිතවිලි ආවේ කියලා අපිම අවකච්චයකට ඉතින් මේ කර්මස්ථානචාරවලට නැවත නැවත මතක් කරලා දෙන්න වෙනවා හොඳයි. ශ්‍රද්ධාවට කමන්නේ වේදනාවට කමන්නේ මූල කර්මස්ථානයේ ඉන්න පුළුවන් නම් ඒකම ඉන්න. එනේන සද්ද දිගේ මෙනෙහි කරමින් යන්න එපා. ඒ මොකද එහෙම යන කෙනාට කවදාකවත් මේ අච්චුතිය දක් ගන්නව නෑ. චුත කරන්නේ නැතුව මූල කර්මස්ථානයේ දිගට ඉන්න පුළුවන් ගැතිය වටහා ගන්න බෑ. මේක මම නැවතම දකින නිවන් දකලා නෙමෙයි මේ. මේ නිවනට යන පාර පේන වෙලාව. මේකට කියන්නේ සදාංග නිබ්බුතිය කියලා. ඒ ඒ තන ලබන නිවන දීර්ඝ වශයෙන් ලබන එකක් නෙවෙයි. නමුත් නිවනට පුළුවන් බවට පින කියන බවට පාරමිතා පිළිච්ච බවට ලකුණක්. නමුත් මානසික ආසාන තියෙන මිනිස්සු අපරාධ බහුල ඇත්තෝ තමන්ගේ කීයේ ගැන ශක්තියක් හිතේ නැති අත්තු තමන්ගේ රටර වෙන්න පුළුවන් යුතුයකම් වත් පිළිවෙත් කරන්නේ නැති අත්තන්න මේ විදිහේ ශක්තියක් එන්නේ. එයාට හැම වෙලාවෙම පිටින් එන දේවල් වලට පැලෙන පැවෙනවා සැලෙනවා නිතරම හරියට සමගහපු එළදෙනක් වගේ. කවදාකවත් ඒකට හිතේ නීතියක් තියෙන බෑ වතුරට බැස්සක් දෙන කොහෙන් ගියත් එන පුංචි කේපව උසලන්න බෑ. ඉවසන්න බෑ. පස්සේ කරනවා මැප් එකක් අස්සක් නහුවත් ඉවසන්න. උලන් වදලා කියලා ගන්න වතුර දුක් පණුව නළුව මේ මේ මාළුව කණේ වල ගන්නත් බෑ නිදාගෙන ඉන්නත් බෑ හිතගෙන ඉන්නත් බෑ මුදුම මෙහෙට කියන්නේ ඒකයි කියන්නේ මේ වගේ වැඩකට යනකොට අනිවාර්යයෙන් මේ අච්චිත රසය එනකොට ඒක විඳ ගන්න නම් මුදුම ශක්තියක් හිතේ තියෙන්න ඕන කවදාකවත් වෙනකොට අපරාධ කරන්නේ නැහැ කරන දේ පිළිබඳව අපහැරලා තියෙන්නේ මම අබය දෙනව මට අබේ වේවා ඒ වගේම මම කෙරෙන තියෙන වත් පිළිවෙල යුතුයකම් කරලා තියෙනවා. ඒ නිසා මට මේක උරුමයි. මට පුළුවන් මම කරනවා කියන මේ අත්‍යතිය ගන්න නම් සෑහෙන මානසික පසුබිමක් අවශ්‍යයි. මේකට අපි කියන්නේ බොහෝ කාලයක් භාවනා කරන්නයි කියලා. අන්න එවිකාට පෙන්නනවා අනිමිත්ත පච්චුපට්ඨා. මේකත් හරියට බබෙකුට කිරිකවන්න වගේ තමයි යෝගාවචරයේ නිතරම කියලා දෙන්න වෙනවා. පටන් ගන්නේදී අරුණේ නිමිතිතේ ආස්වාස ප්‍රස්වාසයේ වෙන්කොල පේන. පිම්බීමෙන් හැකිරීම විකල පේනවා. මොකද ඒකේ සටහන් ආකාර ගොරෝසුයි. නමුත් එnde එnde එnde එnde ඒ අරමුණේ මේක තැම්පත් වෙනවනම් මේ නිමිති නැති වෙනවා. සටහන් නොපෙනී යන ගතියකට ආකාර නොපෙනෙන ගතිය වෙනවා. එතකොට කියනවා හරි පාළු තැනකට මම ගියා වගේ වෙනවා. ශූන්‍ය තැනකට ගියා වගේ දැනෙනවා. ඉතින් මෙතන මම මොකද කරන්න කියලා දන්නේ නැහැ. එක්ක රට හිතනවා. එහෙම නැත්නම් හිතින් ඉන්නවා. නිමිත්ත කියලා කියන්නේ අර සාරාජ්‍යය. අපි අර කලින් කියපු මේ ඇලෙන ගතිය. මේ ඇලෙන ගතිය එක එකම අරමුණේ බොහෝ වේලක් තබා ගැනීමෙන් පහු පහු වෙනකොට කොහොම කොහොම වෙනවා කියලා කතාවක් තියෙන. ඒ වගේ කොයිම කෑම උනත් හැමදාම කරනකොට එපා වෙනවා වගේ ඒකට මේ රංජනීය බහැල යන වෙලාවක් එනවා. ඒකට තියෙන අර ප්‍රේමණීය ගතිය බහැල යන වෙලාවක් එනවා. කාන්දා ශක්තිය, ආරෝපණ ශක්තිය අඩු වෙන වෙලාවක් එනවා. ඕන ඔතෙන් දෙනකොට යෝගාවචරය ඉති නූල් බඳින්නක් වෙනවා තමයි. මහමෝතු මැද තනි වුණා වාගේ කාන්තාරයක් මැද තනි වුණා වගේ මම දැන් මොකද කරන්නේ කොහොමද මේක මොකද වුනේ මට සතිය නැති වෙලාද මට මේ මේ සමාධිය නැතිලා කියලා අද්ද කරලා පවා බලන්න ඒ මොකද මේ නිමිත්තට මේ තරම්ම කැමති රංජනයේට රස විඳීමට රසාස්වාදයට මේ තරම කැමති ලෝකේ අර අනිමිත්ත භාවයට එනකොට බැලුමක උලංගියාවක් බලාපොරොත්තු දේරම කඩ වුණා වගේ සියසායන් චිත්‍රයකට වතුර ගහලා දිය වෙලා ගියා වගේ. හොඳ රසාහාර වේලක් කාලා ඒක වමනේ කරලා ඒක දිහා බැලුවා වගේ. කිසිම රසයක් එන්නේ නැහැ. රසයක් ගන්න උත්සාහ කරන බොම්බල අහුල වලක් බලනවා. ආසාද ප්‍රසාද නයි පිම්බින්න වගේ පිම්බලක් බලනවා. අතපය දිගාරලක් බලනවා. ඒ මොකද ඒ තරම්ම අපිට හුරු නෑ මේ අනිමිත්ත කියන එක. අනිමිත්තට යනකොට තනි වුණා වගේ වැටේ. බය වුණා වගේ වැටේ. අපි නිකන් හරියට නැත්ත කඩලා අරපු කොස්තිරියක් වාගේ හෙලට අරගෙන වැටෙනවා වගේ වැටේ. ඒකද මේ නිවන බලාපොරොත්තු වෙති නෙවෙයි වගේ භාවනා කරන්න වෙන්නේ මොකද්ද ඉල්ලන්නේ. එතන හිල්ල බලාපොරොත්තු වෙති නිවන මේක නෙවෙයි. ඒකේ දෙවියන් රත්තරන් එකක් වෙන්න. එනකන් පුරයක් වෙන්න. ඒක තමයි නැගෙන ඉනි මගේ ඉන්න ඕනේ. මේ මොකවත් තියෙන්නේ මොනවද? કૃષ્ණව නැති වෙන එක විතරයි. රංජනේ නැති වෙන එක විතරයි. නිමිති ගන්න ගැතිය නැති වෙන එක විතරයි. ඉතින් මේකටද මෙච්චර මේ යෝගාචරකම් කරගෙන නටන්නේ කියලා සමහරවිට කේන්තිස්සයි. ඒ මොකද ගිහිල්ලා පෙන්වන්න උනන්දු ඉල්ලන්නයි බලාපොරොත්තු තියෙන්නේ. එහෙම දෙයක් මේක නෑ. එහෙම දෙයක් කියනවා සරුවචනාන්සේ යම් තැනකද මහානි કૃષ્ණා නැති වෙන්නේ එතනමයි නිවන තියෙන්නේ. ප්‍රශ්නාව ලඟ ගන්න පළ වෙන තැනක් තියෙනවා නම් එතනමයි કૃષ્ණාව ප්‍රහාණය වෙන්නේ එතනමයි કૃષ્ණාව නිරුද්ධ වෙන්නේ කියලා කියන්නේ අද්දකලනේ. ඒක නිසා එනකොට එනකොට එනකොට අනිමිත්ත පක්ෂපත්තාන ඒක අර ඉන්දිය භාවනා සූත්‍රයේ සඳහන් කළේ උපේක්ෂාවේ විතරඳන ගතිය. ආනී විදිහට එනදී කලින් අහලා තිබුණ නැත්නම් බණ කියලා බණ සාකච්ඡා කරලා අසරණ ගතියකටපත් වෙනවා. ඒක නිසා බොහෝ වෙලා භාවනා කරන්න ඕනේ, බොහෝ කල් ධර්ම සාකච්ඡා කරන්න, බොහෝ කල් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. එතකොට නම් අපිට තේරෙනවා මේ ඉන්නේ එක්කෙන කොටක් නෑ කියන්න බැරි මේ අදගෙන් සියල්ලම ලබලා තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි මේකේ බලාපොරොත්තු වෙන්න වෙලා නෑ. දැන් අද දවසේ වෙලා ඉවරයි. මම ඒක තමයි මේක පිළිබඳව කතා විස්තර කරන්න වෙනවයි කිය මම බලාපොරොත්තු වෙනවා ඊගා දාපුනකට අපි මේ පැත්තටම කරදරයක් නැති කිය ඉතින් ටික මේ පිළිබඳව විස්තර කරන්න කිය ඉතින් මේ තාකල් බණ අහලා විතරකල් භාවනා කරපු ගමන් මේක කලින් තාලා තියෙන කියන විදිහටම මේක තවත් අත්කලක් වේවා ආලෝකයක් වේවා ඒ දකින්න සුෂ්ණාව අලගිය මුලගේ තේරම දකින්න එහි මේ එහිම ප්‍රහාණය වෙන නිරුද්ධ වෙන මේ නිරෝධය తాවකාලික හෝ දැකගෙන ගන්න මේ අලුත් අවුරුද්දට මේ බණ ටික අලුත් බණ සැබෑ වෙනකක් විතර හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම අදට නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත කරන්න බලන්න.